මේ ජීවිතය සකස් කරගෙන සංසාරික ජීවිතය සුපපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්න ඕනේ කියන අදිස්ථානයේ ප්‍රාර්ථනාව හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණයට පෙර ඇති කරගන්න ඕනේ. අද දවසේ විවේකී ඉරිදා දවසේ උදෑසන අපි සාකච්ඡා කරන්නේ අභිධර්මයේ පිළිබඳවයි. නිබඳවම අභිධර්මයේ පිළිබඳව සාකච්ඡා කරනකොට අපි මතක් කරනවා දැන් පටන් ගන්න කියලා. ඕනෑ වෙලාවක දැන් පටන් ගන්න කියලා. මොකද මේක කරන්න බැරි දෙයක් නොවන හින්දා. ඉතින් කෙටියෙන් හැමදාම අපි දන්නවා අපි ධර්මයේ ඉගෙන ගන්න තියෙන කාරණා හතරයි චිත්තචෛතසික රූප නිබ්බාන කියන කාරණා හතර ලෝකයේ කොටස් හතරකට බෙදලා දෙන චිත්තචෛතසික රූප නිබ්බාන කියලා. ඉතින් මේ වෙලාවේ හරි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට අපි මෙච්චර කාලයක් කරගෙන ආපු ටික ඉතා සාරාංශයක් වශයෙන් මතක් කිරීම කෙටියෙන් සිද්ධ කරනවා. එතකොට අපිට පොතක් පතක් අරගෙන කරගෙන යන්න පුළුවන්. මොකද මේකේ අපේ මේ පාඩමේ අරමුණ පැහැදිලිවම අභිධර්මයේ තියෙන බය අතහැරලා දාන්නටයි. රූප කියලා කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල්. ඒවා අපි තාම ඒ රූප විභාගයට අත තිබෙන්නේ නැහැ. නිබ්බාන කියන නිර්වාණ සාන්තිය පිළිබඳව සාකච්ඡා කරේ නැහැ. දැන් සාකච්ඡා කරමින් ඉන්නේ චිත්ත චෛතසිකයන් පිළිබඳව. මොනවද මේ චිත්තචෛතසිකයන් මම දැන් වේගෙන් කියන්නේ ඇයි මේ සාරාංශයේ හින්දා හැමදාම වේගෙන් මේක මතක් කරනවා චිත්තචෛතසික කියලා කියන්නේ සිත් කියලා කියන්නේ අපේ මේ උපදින සිත් වලට ඒවා කොටස් හයකට බෙදෙනවා චක්කු සෝත ගාහන ජීවයා කාය මන කියන ස්ථානවල උපදින හින්දා චක්කු විඥාන සෝත විඥාන ආදී වශයෙන් එතකොට ඒ සිත්වල ප්‍රභේද වශයෙන් උපදින තැන් වශයෙන් භූමි වශයෙන් ප්‍රභේද වශයෙන් ගත්තොත් සිත් 121කට වැටෙනවා. එතකොට මේ සිත්වලට සිත් උපදිනකොට ඒ ඒ සිත් උපදින උපදිනකොට ඒ සිතත් එක්කම සිත ගන්න අරමුණම අරගෙන සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම නැති වෙලා සිත උපදින තැනම උපදින සිත නොවන අන්‍ය වූ ක්‍රියාවකට කියනවා චෛතසික කියලා. මේක උදාහරණයක් විදිහට අපි තෝරගන්නේ අර හොද්දේ රසය සිතනම් රසය නොවන රසයට අන්‍ය වූ රසයත් එක්ක ඒ රසය හැදෙන්න හේතු වෙන එකතු කරලා තියෙන දේවල් ටික හරියට චෛතසික වගේ කියලා තමයි කියන්නේ. එතකොට චිත්ත චෛතසික දෙක ගැන කතා කරනකොට අපි කතා කරේ මේක හරියට නිකන් පාසලක් වගේ කියලා. පාසලක සමිති වගේක් තියෙනවා කියලා සාකච්ඡා කරා. පාසලක සමිති වගේක් තියෙනවා මේ සමිති හැදිලා තියෙන්නේ ළමයින්ගෙන්. මේ සමිති හැදිලා තියෙන්නේ ළමයින්ගෙන්. එතකොට දක්ෂ ගුරුවරයෙක් ඉන්නවා. ඒ ඒ සමිතිය ගත්තොත් එහෙම ඒ ඒ සමිතිය හැදිලා තියෙන ළමයි ටික කවුද කියන්නේ දන්නවා. දැන් මේ සමිතිය මේ ළමයි ටික මේ සමිතිය මේ ළමයි ටික මේ සමිතිය මේ ළමයි ටික කියලා. ඒ වගේම තමයි මේ ගුරුවරයා හොඳට ප්‍රවීණ නම් පාසලේ එක ළමයෙක් ගත්තාම දන්නවා මේ ළමයා මෙන්න මේ සමිතිය වල ඉන්නවා කියලා. ඒ ඒ සමිතිය හැදිලා තියෙන ළමයි ටික කවුද කියනවත් මේ ගුරුවරයා දන්නවා. එක ළමයෙක් කරගත්තොත් ආ මේ ළමයා මේ මේ සමිතිය වල ඉන්නේ කියලා දන්නවා. අන්න ඒ වගේ චිත්ත චෛතසික චිත්තය කියන්නේ සමිතිය නම් චෛතසික කියන්නේ ළමයි නම් චිත කියන්නේ සමිතිය නම් චෛතසික කියන්නේ ළමයි නම් අන්න බලන්න එතකොට එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙයි හොඳට මේක මොකක්ද කියලා හරිද ඒ සිත් හැදෙන චෛතසික ටික දැනගන්න ඕනේ ඒ ඒ චෛතසිකය වෙනම ගත්තාම කොයි කොයි සිත්වල යදෙනවද කියලා දැනගන්න. එක සිතක් ගත්තාම ඒ සිතත් එක්ක යෙදෙන චෛතසිකය දැනගන්න ඕනේ. එක චෛතසිකයක් ගත්තාම ඒක කොයි කොයි සිත්වල යෙදෙනවද කියලා දැනගන්න ඕනේ. හරියට නිකන් එක සමිතියක් ගත්තාම මේ ළමයි ටික ගැන දැනගන්න ඕනේ. ඒ සමිතියේ ඉන්න ළමයි ගැන දැනගන්න ඕනේ. එක ළමයෙක් ගත්තාම කොයි සමිති කොයි කොයි සමිති වලද මෙයා ඉන්නේ කියලා දැනගන්න ඕනේ. අන්න ඒක එකම සිද්ධිය. එක් ළමයි ටික ගැන සමිතිය හැදලා. එච්චරයි. හරිද? අන්න ඒ වගේ එන්නේ වට කියනවා සංයෝග ණය සහ සංප්‍රයෝග ණය කියලා අපි ඔක්කොම කතා කරලා ඉවරයි මේ වෙනකොට. මේ ටික කතා කරන්න ඕන හින්දා සිත් වර්ග මොනවද? චෛතසික වර්ග මොනවද කියලා ප්‍රභේද කතා කරා. එතකොට ඒ ප්‍රභේද ටික කතා කරනකොට සිත් කොටස් හතරකට බෙදුණා නේද? කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. ඉතින් ඒ බෙදිච්ච හැටි ආකාරය අපි පොතක් අරගෙන මම කිව්වේ දැනටත් පුළුවන් ඒක කරන්න. ඉස්සෙල්ලාම ඒක කරන්න. ඒ ටික Tamanට සටහනක් විදිහට හදාගන්න සිත් ටික, සිත් 121 ඒක ලේසියෙන් කරන්න පුළුවන්. බලන බලන එක හැබැයි සටහනට දාගන්න ඕනේ. ලෝකෝත්තර සිත් කොහොමද බෙදෙන්නේ? ලෞකික සිත් කොහොමද බෙදෙන්නේ? ඒ කියන්නේ රූපාවචර සිත් ටික බෙදලා යන්නේ කොහොමද කියලා දැනගෙන නේද? එතකොට ඒ වගේ ඒ ඒ වෙන් කිරීම ටික අපි මොකද කරන්නේ සටහනකට දාගෙන පේන්න හොඳට විස්තර ඇතුව ලියා ගන්නවා ටිකක් ලොකු කොලයක් අරගත්තාම මේක හොඳට ලියන්න පුළුවන්. මම ඒක දැන් ගොඩ කල් කියනවා ඉගෙන ගන්න ඕන නම් ඒ වැඩේ ඉස්සලා කරලා ඉන්න. ලොකු කොළයක සිත් වර්ගීකරණය එහෙම chart එකක් විදිහට හදලා ඒ සිත් වල නම් ටික ඔක්කොම දාලා තියාගන්න ඕනේ පේන්න හැම වෙලෙම. එතකොට ඉක්මනට ඒක පාඩම් වෙනවා චෛතසික ටිකත් එහෙමයි. ඔය චිත්ත චෛතසික ටික වෙදිලා යන විදිහ ගැන අපි හරියට මතකයේ තියාගත්තොත් ඉතිරි වැටි කරගෙන යන්න ලේසි. හරිද? එච්චරයි තියෙන්නේ ඉස්සෙල්ලාම කරගන්න. ඊට පස්සේ සංයෝග ණය සම්ප්‍රයෝග ණය අපි කියලා දුන්නා. ඒ නීති ටික කියලා දුන්නා. ඒ නීති ටික පොතකින් පතකින් හොයාගෙන මේ නීති ටික කතා කරනකොට මේ සිත්ය දෙනවා මේ සිත්ය දෙනවා මේ සිත්ය දෙනවා කියලා ඒ ටික හොඳට තනියම ඒ ඒ යෙදෙන ඒවා මොනවද කියක සිත් ටික හොයවුවොත් ඔන්න අපිට හොඳට තේරෙන්න පටන් ගන්නවා ඊට පස්සේ සිද්ධ වෙන සිද්ධිය තේරෙනවා. ඉතින් ඔතෙන්ට එනකන් කරන්ඩ ඒක අභ්‍යාසයක් විදිහට කරන්ඩ සංයෝග ණය සම්ප්‍රයෝග ණය කියන ටික අරගෙන ඒ ටික සිද්ධ වෙන විදිහ ඒ ඒ සිත්වල දෙන චෛතසිකයන් කියලා කියනකොට ඔන්න මොන චෛතසික සර්වචිත්ත සාධාරණ චෛතසිකද ප්‍රකීර්ණක චෛතසිකද මේ විදිහට අපිට එනවනේ නේද අපිට එනවා දැන් අර විදිහට මේ මෙන්න සර්වචිත්ත සාධාරණ චෛතසික ටික ඔක්කොම සිත්වල යදෙනවා කියනකොට මොනවද ඒ චෛතසික ටික කියලා ප්‍රකීර්ණක චෛතසික මෙන්න මේ මේ සිත්වල යදෙනවා කියලා අපි කතා කරා නීති ටික කතා කරා ඒවා ලස්සන නීති ඒවා හරියට පැහැදිලිව මේ රටාවකට තියෙනවා ඒ නීති ටික. ඉතින් ඒවා අරගෙන ඒවත් එක්ක මේ මේ නීති ටික අර සිත් එක්ක ගලපලා කතා කතා කරොත් එහෙම ඒ කියන්නේ තමන් මනසින් ඒ සිත් ටික ගලප ගලප ගලප ගලප නීති ටික බැලුවොත් ඔය ඕක හොඳට අපිට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්ට එනකන් අපි ඔක්කොම ටික පැහැදිලි කරගත්තා. දැන් ඒවායේ නැවත නැවත නැවත නැවත බල බල බල බල යෙදෙන්න ඕනේ. ආයතරෙන් මම මතක කරනවා ඇයි අපි මේක කරන්නේ? මේක කරපුවාම අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ විශේෂයෙන් ditthi visuddhi වගේ එකක් සම්පාදනය කරද්දී හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මොකක්ද මේ වෙන්නේ කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින් දා මේ தত্ত্বය වර්ධනය කරගන්න බලන්න හැමෝම. ඊට පස්සේ අපි කතා කරා ප්‍රකීර්ණක සංග්‍රහය පිළිබඳව. ප්‍රකීර්ණක සංග්‍රහය කියද්දී ආයතරයක් මේ චිත්තචෛතසික ටික ඔක්කොම බෙදුවා කොටස් 53කට චෛතසික ටික 52යි අපි දන්නා චෛතසික 52යි ඊට පස්සේ මේ චෛතසික 52ත් එක්ක සිතක් ගත්තාම දැන් චෛතසික වල එක එක කෘත්‍යයන් තියෙනවා මේ මේ චෛතසිකේ මේ මේ දෙක කරන්නේ විතක්කය කියලාම අපි කතා කරා විතක්කේ කෘත්‍ය තමයි නැවත ඒ අරමුණෙහි නංවන ස්වභාවය ඒ වගේ කෘත්‍යයන් තියෙනවානේ එතකොට සිත් ටික ඔක්කොම ගත්තාම එකම කෘත්‍යය කරන්නේ සිත් වෙනස් වුණාට කෘත්‍ය වශයෙන් ගත්තොත් එක එක කාරණාවයි වෙන්නේ ඒ තමයි සිත කරන්නේ ආරම්මන විජානන ලක්ෂණය කියලා එකට කියනවා. ඒ කියන්නේ අරමුණ දැනීම විතරයි ඒක සාධාරණ ලක්ෂණයක්. සිතේ තියෙන ලක්ෂණය තමයි අරමුණ දැනීම. ඒක සාධාරණ ලක්ෂණයක්. එතකොට අන්න ඒ අරමුණ දැනීම කෘත්‍ය වශයෙන් ගත්තහම චෛතසික 52ත් එක්ක සිත කියන්නේ එකක් කියලා අරගෙන නාම ධර්ම 53ක් කියලා ගන්නවා. එතකොට මේ මේ ඔක්කොම ටික එකට අරගෙන ආයතරයක විග්‍රහ කිරීම සඳහා ගන්නවා නාම ධර්ම 53ක් කියලා. මේ නාම ධර්ම 53 ගත්තහම ඒ 53 ධර්මයන් කියලා කියන එතකොට ඒවට ඒ ධර්මයන්ගේ වේදනා වශයෙන් ඒවා ભેද වෙන විදිහ. හේතු වශයෙන් ભેද වෙන විදිහ. කෘත්‍ය වශයෙන් ඒවා වෙන වෙන විදිහ. ద్వාර වශයෙන් වෙන වෙන විදිහ. ආරම්මන වශයෙන් වෙන වෙන විදිහ. වත්තු වශයෙන් වෙන වෙන විදිහ කියලා මෙන්න මේ හය ආකාරයක ભેදයට කියනවා ප්‍රකීර්ණක සංග්‍රහය කියලා. හරිද? මොනවද එතකොට 53ක් ධර්මයන්. 53 ධර්මයන්ම චෛතසික 52 සහ සිත. එතකොට අන්නේ ප්‍රකීර්ණක සංග්‍රහය තමයි අපි දැන් මේ දවස්වල සාකච්ඡා කරගෙන ඉන්නේ. මේකේ මුල් කොටසක් අපි කරා. නමුත් අපි ඒක මම ආයෙ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරනවා. එතකොට මේ 50 ධර්මය කියලා කියන්නේ චිත්තයේ එකක් විදිහටත් චෛතසික 52ක් විදිහටත් ගත්තහම සිත් 121ම එකක් විදිහට ගන්නවා ආරම්භන විජානන ලක්ෂණය. ඒ කියන්නේ එයා කරන්නේ අරමුණ දැනීම. ඒක ඒක සාධාරණ ලක්ෂණයක්. සිත් ඔක්කොම එකට ගත්තාම ඒ ඔක්කොගේම තියෙන්නේ අරමුණ දැනීම මාත්‍ර විතරයි සිතෙන් කෙරෙන්නේ. එතකොට චෛතසික දෙපා චෛතසික 52 ගත්තාම අරමුණ ස්පර්ශ කිරීම, රස විඳීම, හැඳිනීම එක එක එක එක ක්‍රියාවන් ඒවා තියෙනවා. අපි දන්නවා ඒවා අපි ගොඩාක් සාකච්ඡා කරා. හොඳයි. එහෙමනම් ඔන්න ඔය ප්‍රකීර්ණක සංග්‍රහයේ වේදනා සංග්‍රහය ගැන ගිය කතාවේදී අපි කතා කරා ගිය ඉරිදා දවසේ. සාකච්ඡා කරා. නමුත් අද අපි ආයසරයක් එක සාකච්ඡා කරනවා. මොකද මේක අපිට බොහෝම වැදගත් වෙන හින්දා මේ ටික සාකච්ඡා කරපුවා අපිට හරිය ලොකු සහනයක් ඇති වෙන කාරණාවක් වෙනවා එක්තරා දෙයකට. හරිද? වේදනාව කියන ඔක්කොම හැදෙන්නේ සිතත් එක්කම ඇති වෙලා සිතත් එක්කම නැති වෙලා යන එක. එතකොට මේ වේදනාව කියන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසිකයක්. එන හැම හිතක් එක්කම ඇති වෙනවා. එහෙනම් සිත් 121ම අරගෙන ඒ වාගේ ඇති වෙන වේදනාව විග්‍රහ කරලා බලපුවාම මුළු වේදනා ස්කන්ධයම මොකද්ද කියලා තේරෙනවද නැද්ද? අන්න තේරෙන වේදනා ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. හරිද? පංචස්කන්ධයේහි වේදනා ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙන මෙන්න මේ ටිකට තමයි වේදනා ස්කන්ධය කියන්නේ වේදනා කොට. හරිද? ඒකයි ඒක ඒ වගේ තැන්වලදී අපිට ලොකු පහසුවක් තියෙනවා. හොඳයි. මේ අපි එදත් සාකච්ඡා කරා මේ වේදනා චෛතසිකය ගන්නකොට විග්‍රහයට කොටස් දෙකකට බෙදනවා. ඒ බෙදෙන කොටස් දෙක තමයි අනුභවන ભેදය සහ ඉන්ද්‍රිය ભેදය. අනුභවන ભેදය සහ ඉන්ද්‍රිය ભેදය කියලා. අරමුණේ රස විඳ ගැනීම නැත්නම් අනුභවනය කිරීම කියන ආකාරයෙන් වේදනාව තුන් ආකාරයක් වෙනවා. අරමුණේ රස විඳින ආකාරයෙන් වේදනාව තුන් ආකාරයක් වෙනවා. මොනවද අපි ඒක දන්නවා? සුඛ වේදනා දුක් වේදනා අදුක් අසුඛ වේදනා කියලා. හරිද? එතකොට අන්න එහෙනම් ඒකට කියන අනුභවන වේදේ. අනුභවන වශයෙන් බෙදනකොට වේදනාව කොටස් තුනයි සුඛ දුක්ඛ සහ අදුක්ඛ සුඛ කියලා. උපේක්ෂා එහෙම නැත්නම් සුඛ දුක්ඛ සහ උපේක්ෂා කියලා. එතකොට යම් තැනකදී ඉෂ්ට ඉෂ්ට අරමුණක් ප්‍රියමනාප වූ කැමැති වූ අරමුණක් හමු වෙනකොට අන්න එතකොට පහළ වෙන සිතේ තියෙනවා එතකොට ඒක සතුටු කරන සැපගෙන දෙන එකක් වෙනවා නේද? අන්න ඒක ඒක සුඛ වේදනා කියලා සඳහන් කරනවා. එතකොට අන්න දැන් බලන්න සිත් 120ක් ගත්තාම සුඛ වේදනා ඇති වෙන්නේ මොන සිත්වලද කියලා දැන් අපි දන්නවා. දැන් සිත් ටික ගැන දන්නවනේ. හරිද? ඔන්න දැන් මේවා කරනකොට අර සිත් ටික ගැන ආයෙ හිත යවන්න ඕනේ ඉක්මනට ඉක්මනට මම මෙතන විග්‍රහ කරන්න යන්නේ නැහැ මම සිත් ටික විතරක් කියනවා. ආ කොහොමද එහෙම වෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ කියලා හොයන්න ඕනේ. එතකොට ටික දවසක් යද්දි මේක හරියනවා. හරිද? ලෝභ මූල සිත් වලින් සෝමනස්ස සහගත ලෝභ මූල සිත් තියෙන්නේ හතරයි. ආ දැන් එහෙම කියනකොට මොකද කරන්න ඕනේ? දැන් ඔක දැන් ලියා ගන්න ඕනේ දැන්. හරිද? ලියාගෙන දැන් මේ සිත් ටික මොන සිද්ද මේ හොයන්නේ? සුඛ වේදනාව යෙදෙන තැන. අන්න බලන්න කොච්චර මේක හොඳ දෙයක්ද කියලා වේදනා ස්කන්ධය ගැනයි මේ හොයන්නේ. හරි එතකොට සෝමනස්ස සහගත ලෝභ මූල සිත් හතරක් තියෙනවා. අන්න ඒ හතරේ තමයි සුඛ වේදනාව යෙදෙන්නේ. ඒතකොට ඔන්න වේදනා ස්කන්ධය ගැන දැන් මේ කතා කරන කතා කරන්න යන එකේ සුඛ වේදනා ගැනයි කතා කරන්නේ. ඊළඟට සුඛ සහගත කාය විඥානය කියලා තියෙනවා විපාක සිත්වල. නේද? කාය විඥානය සුඛ සහගත කාය විඥානය කියලා තියෙනවා. ඒකෙන් එකයි. ඊළඟට සෝමනස්ස සහගත සෝමනස්ස සම්තිරණය සහ හස්සුපාදසිත. හරි හසිතුපාසිත සහ සම්තිර්ණ සිත එතනින් දෙකයි ඊළඟට කාමසෝබන සිත් ඔක්කොම 24න් 12ක්ම සෝමනස්ස සහගතයි 12 උපේක්ෂා සහගතයි හරි එහෙනම් එකකින් 12ක් යදෙනවා ඊළඟට ප්‍රථම අධ්‍යානය ဒုတိ ය අධ්‍යානය තෘතිය අධ්‍යානය චතුර්ථ අධ්‍යානය කියන 11 11 11 ආපුවම එතන 44ක් වෙනවා අන්න ඒ ටික තමයි එතකොට ඔය කියන 44යි 12යි 2යි අපි අතනින් කිව්ව සුඛ සාගත කාය විඥානය කියන එක 1යි සෝමනස්ස සාගත ලෝභ මූලසිත 4යි. ඔන්න ටිකක් තමයි 63ක යෙදෙනවා සුඛ වේදනාව. හරිද? එතකොට සිත් 63ක සිත් 121කින් 63ක යෙදෙනවා. මම ආයෙ මතක් කරනවා කෙටියෙන් කෙටියෙන් පළවෙනි එක සෝමනස්ස සහගත සෝමනස්ස ලෝභ මූලසිත 4යි. සුඛ සහගත කාය විඥානය සෝමනස්ස සම්තිරණය සහ හසිතුප්පාදය සෝමනස්ස සම්තිරණය සහ හසිතුප්පාදය ඊළඟට කාමසෝබන සිත් 12යි ඊළඟට ප්‍රථම ධානය ආදී සිත් 44යි දැන් බලන්න හිමින් සැරේ ඔන්න දැන් මම එදත් කිව්ව ටික බලන්න කියලා ඔය ටික බලන්න එතකොට අපිට තේරෙනවා අර සිත් ගොඩ අරගෙන බලනවා මේවා තමයි වේදනාව වේදෙන්නේ ඒ කියන්නේ මේක අභ්‍යාසයක් වගේ නේද සැප වේදනාව යෙදෙන සිත් මොනවද? දැන් ඔය ටික ලියාගත්තා. ලියාගෙන සැප වේදනාව යෙදෙන සිත් මොනවද කියලා. ඔකට හරිය ලේසි. අපි සටහනක් අඳගෙන තියාගත්තා නම් ඒක යටින් ඒක ටිකක් ලොකුවට ඇඳලා සිත් ටික ඔක්කොම ලියන්න ඕනේ. හරිද? ඒක යට අන්තිමට බෙදෙන විදිහට සිත් ටික ඔක්කොම ලියන්න ඕනේ. ලියපුවාම උඩට උඩට බෙදීගෙන යන විදිහ හොයාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දුක් වේදනාය දෙන සිත් ගත්තහම දෝමනස්ස දෝෂ මූල සිත් දෙකක් තියෙනවා. ඒ දෙක දෝමනස්ස සහගතයි. සහ දුක්ඛ සහගත කාය විඥානය. හරි? දෝෂ දේශ මූල සිත් දෙකක් තියෙනවා. ඒක එතකොට ඒක දෙකයි සහ දුක්ඛ සහගත කාය විඥානය. එතකොට දුක් වේදනා කියන මේ දුක් වේදනා ඇති සිත් තුන එතකොට සිත් තුනයි තියෙන්නේ ওই විදිහට. ඊළඟට ඒ වගේම අති ඉෂ්ටත් නොවන ඒ කියන්නේ ගොඩාක් ඉෂ්ට ආරම්මණයකුත් නොවන මධ්‍යස්ථ ස්වභාවයක් තියෙන මැදිහත් තරමින් ප්‍රිය වෙන්න ඕන හැබැයි. දැන් මේ වගේ මේ පවන්නත්ව ගත්තාම මේක අතිෂ්ඨ ආරම්මණයක්ද? නෑ හුඟක් අයට මේක ගොඩක් කැමති එකක් නෙවෙයි. මේක ද්වේෂය ඇති වෙන එකක්ද මේක දැක්කම දැනට නෑ නේද? ප්‍රශ්නේ වෙන්න පුළුවන් මොකද අපි ධර්මයේ තේරෙන්නෙම නැති වෙනකොට මේක දකින්නකොට තරහ යන්න පුළුවන්. නේද? දැනට නෑ. එතකොට මේ මේ වගේ එකක් ගත්තාම අන්න ඒක මෙතන හිතක් උපදිනවා මේක අඳුර ගන්න. ඒ හිතත් එක්ක වේදනාවක් තියෙන්න ඕනේ. අන්න ඒ වගේ ඒවා උපේක්ෂා වේදනාවටයි වැටෙන්නේ. තේරෙනවද නේද? ඒ කියන්නේ සුඛත් නෙවෙයි දුකත් නෙවෙයි. එතකොට අකුසල් සිත් ඔක්කොම උපේක්ෂා සහගත අකුසල් සිත් හයක් තියෙනවා. හරි. උපේක්ෂා සහගත අකුසල් සිත් හයක් තියෙනවා බලන්න මොනවද කියලා. හරි. දැන් මේක දැන් ඔය ටික දැන් ලියා ගන්නට තියෙන්නේ. දෝමනස්ස සහගත සිත් 3යි තියෙන්නේ. එතකොට මේ දුක් වේදනා සහිත සිත් 3යි. දැන් අපි මේ කියන්නේ උපේක්ෂා සාගත සිත් 55ක් තියෙනවා. ඒ කියන්නේ උපේක්ෂාව යෙදෙන උපේක්ෂා වේදනා යෙදෙන සිත් 55ක් තියෙනවා. මේ 55ේම උපේක්ෂාව යෙදෙන්නේ. එතකොට මොනවද මේ උපේක්ෂා වේදනා සිත් 55? අකුසල් සිත් 6යි. අ හේතුක උපේක්ෂා සහගත සිත් 14ක් තියෙනවා. අ හේතුක උපේක්ෂා සහගත සිත් 14ක් තියෙනවා බලන්න ඒක කොහොමද තියෙන්නේ කියලා හරිද? උපේක්ෂා සාගතේ 14ක් තියෙනවා. ඊළඟට ඊළඟට තියෙනවා උපේක්ෂා කාමසෝබන සිත්වල අපි ඉස්සෙල්ලා කිව්වා අර සෝමනස්ස එක 12යි උපේක්ෂා සහගත 12යි කියලා. ඒතර එතන 12ක් තියෙනවා සහ පංචම ධානය සිත් ඔක්කොම 23ක් තියෙනවා. හරිද? පංචම ධානය සිත් ඔක්කොම 23ක් තියෙනවා. 15යි 8යි තමයි මේ 23 හැදලා තියෙන්නේ. අරූපාවචර සිත් ටිකය සහ ලෝකෝත්තර සිත් වශයෙන්. හරිද? එතකොට දැන් බලන්න උපේක්ෂා සහගත සිත් වැටෙනකොට ඒ උපේක්ෂා සහගත සිත් ටික වැටෙන්නේ මොනවද අකුසල සිත් වලින් 6යි ඊළඟට අහේතුක උපේක්ෂා සහගත සිත් 14යි මොනවද කියලා බලන්න ඕනේ එතකොට ඒක අභ්‍යාසයක් විදිහට බලන්න ඕන කොහොමද උපේක්ෂා සහගතෙත් අහේතුක ගොඩේ 14ක් එන්නේ කොහොමද කියලා බලන්න ඕනේ බලනකොට තේරෙනවා ඒක ඔක්කොම කියන්න ඕනේ නැහැ බලන්න ඕනේ ආයෙ මතක් කරනවා මේක නිකන් කාට පාඩම් කරා යන්න බෑ. කොහොමද කොහොමද මේ 14 ආවේ කියලා බලන්න ඕනේ. එතකොට හොඳටම පැහැදිලි. හරි? සිත් එකේ නම් ටික බලපුවම හරි. එතකොට පැහැදිලි වෙනවා. ඊළඟට කාමසෝබන සිත් 12යි. එතකොට පංචම අධ්‍යාන සිත් 23යි. එතකොට කීයද ඔක්කොම 55ක් එනවා. ඔන්න බලන්න දැන් අපි ওই ටික දැනගත්ත ගමන් අපිට තේරෙනවා මේවා තමයි මේ හොඳට දැනෙනවා පින්වත්නි. එතකොට මේ බලන්න මේ මේ සිත්වල තමයි සුඛ වේදනා දුක් වේදනා දුක් අසුඛ වේදනා ඇති වෙන්නේ මෙන්න මේ සිත් ටිකේ මේ සිත් 121 විතරයි අපිට පහළ වෙන්නේ හරිද ඉතින් මේ සිත්වල තියෙන يعني සුඛ වේදනාවේ ප්‍රබල තත්වයන් දුක් වේදනාවේ ප්‍රබල තත්වයන් තියෙනවා ඒක ලොකු වෙනසක් සිද්ධ වුණාට වර්ගීකරණයේ වශයෙන් මෙන්න මේ 121ක් විතරයි පහළ වෙන්නේ මේ 121 මෙන්න මේ වාගේ දුක් වේදනා මෙන්න මේ වාගේ සැප වේදනා මෙන්න මේ වාගේ අදුක් වේදනා ওই ටිකට තමයි වේදනා ස්කන්ධය කියන්නේ නේද ওই ටිකට තමයි වේදනා ස්කන්ධය කියන්නේ ওই ටික තමයි මට හැදෙන වේදනාව කොට එහෙනම් මේක හොඳට තේරෙනවා එතකොට මේ ටික හොඳට විශ්ලේෂණය කරලා බලපුවම මාව නිකන් සරල වුණා වගේ වෙනවා මං කියලා ගන්න මගේ ජීවිතයේ තියෙන වේදනා ටික සරල වෙලා ඒකට කැටි වුණා වගේ දැනෙනවා මේ එක වේදනාවක්වත් දැන් මේ මේ කිව්වනේ අපි ටිකක්. මෙයා මේ මං කරගන්නේවද? මං කරගන්නවා තියා මං දන්නවද අරුම ගන්න. මෙහෙම එකක් වෙනවා කියලා. නෑ දන්නේ නෑ අපේ ක්‍රියාකාරීත්වය මේ කතා කරන්නේ. නේද? අපේ ජීවිතේ ක්‍රියාකාරීත්වයක් මේ මේකේ හැම වෙලෙම තැන් තැන් වල වේදනාවක් හැම හිතත් එක්කම වේදනාවක් හදනවා. ඒ හිත එක්ක තියෙන වේදනාව ටික අපිට තේරෙනකොට ඒක නිකන් කැටි වෙලා වගේ දෙයියනේ මට අයිති නැති අයිති නැති වැඩපිළිවෙලක් මෙතන සිද්ධ වෙනවා කියලා දැනෙච්ච ගමන් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. හැම වෙලෙම වේදනාවල් වෙනස් වෙනවා කියලා දැනෙච්ච ගමන් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. හොඳයි. ඕකට ඕක අපි කතා කරේ එතකොට මේ අනුභවන ભેදයෙන්. හරිද? ඊළඟට මේ වේදනාව තවත් විදිහකට බෙදෙනවා. ඒක හරි හරිම හොඳයි. එහෙම මේ බෙදීම දෙවෙනියට බෙදෙන විදිහට ඒකට ඒකට කියනවා ඉන්ද්‍රිය ભેදය කියලා. හරිද? ඒ කියන්නේ අර ඒකට කියන්නේ ඊශ්වර භාවය කියලා. ඊශ්වර භාවය කරන හේින් ඒක ඒක ඒ කියන්නේ මේක හරියට නිකන් අර මමනවා වගේ. අලුතෙන් ඇති කරන හේන් වේදනාව ඉන්ද්‍රියක් විදිහට සඳහන් කරන්නේ ඒ ඉන්ද්‍රියේ තමයි වේදනාව හටගන්නේ එතකොට ඒ ඒ වේදනාව හැදෙන දෙයක් හින්දා ඒකට ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියලා කතා කරනවා මේ ඉන්ද්‍රිය ભેදයෙන් කතා කරනකොට වේදනාව තුනකට නෙවෙයි පහකට බෙදෙනවා හරිද පහකට බෙදෙන්නේ අපිට දැනගැනීම පහසුව සඳහා වෙන මොකක්වත් නෙවෙයි දැන් සැප දුක් කිව්වහම අපි සාමාන්‍ය ජීවිතේ බෙදනව නේද? කායික සැප මානසික සැප කියලා. නේද? කායික සහ මානසික කියලා. අන්න ඒ ભેදය අරගෙන තමයි මේක ඉන්ද්‍රිය ભેදේ බවට ඉන්ද්‍රිය ભેදයේදී මේක සලකලා තියෙනවා. හරිද? එතකොට අපිට ඇති වෙන වේදනා කොටස් පහකට බෙදෙනවා. ඉන්ද්‍රිය ભેදයෙන් වේදනා බෙදන්න ගියාම. ඒතර අරක දැන් ඉවරයි. හරි අනුභවන ભેදයෙන් බෙදපෙක ඉවරයි. ඒක එක එක වෙනම බෙදීමක්. මේක වෙනම බෙදීමක්. හරිද? ඒ මේක නැතුව ඒක දැනගත්තා කියලා ප්‍රශ්නයක් නුත් නැහැ. ඒක නැතුව මේක දැනගත්තා කියලා ප්‍රශ්නකුත් නැහැ. දෙකම දැනගත්තා කියලා ප්‍රශ්නකුත් නැහැ. පැටලෙන්න දෙයක් නැහැ. මේකෙදි එක කොටසක් වෙන් කරලා තියෙනවා. දැන් ඔන්න සිට් එක ගැන කියද්දි මේක අපිට හොඳට තේරෙයි කොයි කොටසද වෙන් කරලා තියෙන්නේ කියලා. හරි. දැන් බලන්න මේකෙදි බෙදෙන ආකාරය තමයි සුකේන්ද්‍රිය සෝමනස්සේන්ද්‍රිය සුඛ සහ සෝමනස්ස. දුක්ඛේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය සහ උපේක්ඛාේන්ද්‍රිය කියලා. හරිද? සුඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දුකේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය සහ උපේක්ඛේන්ද්‍රිය කියලා. එතකොට සුඛ වේදනාව සුඛ සෝමනස්ස ඉන්ද්‍රියන් වශයෙන් ඒක කියන්නේ සුඛ වේදනාව සුඛ සෝමනස්ස වශයෙන් ඉන්ද්‍රියන් ભેදයේදී බෙදුවේ අර කායික සැප සහ මානසික සැප කියන එක වෙන් කිරීම සඳහා. දුක් වේදනාවත් එහෙමයි. එතකොට උපේක්ෂා වේදනාව කායික මානසික වශයෙන් එහෙම වෙනම යෙදෙන්නේ නෑ. ඒකින්ද අර සිත් ටිකමයි එන්නේ. මොකද අපි දන්නවා ඔතන වෙනස වෙන්නේ මොකක්වත් නෙවෙයි. සුඛ සහගත කාය විඥානය කියලා එකක් තියෙනවා. දුක් සහගත කාය විඥානය එකක් කියලා තියෙනවා. ඒක විතරයි ඔතන වෙන් වෙන්නේ. හරිද? එතකොට අ ඉන්ද්‍රිය ભેදයට අනුව සුඛ වේදනා තියෙන සිත් එකයි තියෙන්නේ. අන්න ඉන්ද්‍රිය ભેදයට අනුව සුඛ වේදනා සිත් එකයි තියෙන්නේ. ඒක මොකද්ද? සුඛ සහගත කාය විඥානය. දුක් වේදනා තියෙන සිත් එකයි තියෙන්නේ. එහෙනම් ඒක දුක් සහගත කාය විඥානය. හරිද? එතකොට දැන් එතකොට උපේක්ෂා වේදනාව තියෙන සිත් අනුභවන ભેදයේදී දක්වන ලද සිත් 55ම උපේක්ෂා වේදේ ભેදයේදී එනවා. හරිද? එතකොට මෙන්න මේ විදිහට මේ ටික බෙදෙනකොට හරිද? අතන එතකොට දෝමනස්ස සහගත සිත් අපි දන්නවනේ ඉස්සෙල්ලා දුක් සහගත සිත් කියලා තිබෙ තුනයි. නේද? ඒ තුනේ එකක් දුක් සහගත කාය විඥානය. එහෙනම් අන්න මේ දෙක දෙකට බෙදෙනවා ඇසර. දෝමනස්ස සහගත දෝෂ මූල සිත් දෙකයි දුක් සහගත කාය විඥානය එකතු වෙලානේ ගිය සැරේ අපි දුක් වේදනාව කියලා තුනක් ගත්තේ. එතකොට දැන් මේක දුක්ඛේන්ද්‍රියට වැටෙන්නේ එකයි දෝමනස්සේන්ද්‍රියට වැටෙන්නේ දෙකයි. ඒ දෙක බෙදෙනවා. කායික සහ මානසික වශයෙන්. ඒක අරගත්ත එහෙම වෙන්න ඕනේ. ඉස්සෙල්ලා අපි දැක්කා සිත් 65ක් නේද? සිත් 63ක්. නේද? සිත් 63ක් තිබුණා මොනවද? සෝමනස්ස අර සුඛේන්ද්‍රිය සුඛ වේදනාව වැටෙන සිත් 63ක් තිබ්බා. ඒ තමයි ප්‍රථම ධාන ආදී ဒုတိ ය ධාන චතුර්ථ ධාන දක්වා 44යි. ඊළඟට සෝමනස්ස කාමසෝබන සිත් 12යි. ඒ විදිහට තිබ්බා සෝමනස්ස සම්තිර්ණය සහ හසිතුප්පාදේ කියන දෙකයි සුඛසහගත කාය විඥාණය සහ සෝමනස්ස ලෝභ මූල සිත් හතරයි කියන ටික තිබුණා. දැන් සුඛසහගත කාය විඥාණය විතර අයින් වෙනවා. අනිත් එක ඔක්කොම එන්නේ සෝමනස්ස කොට. එහෙනම් සුඛ සහ සුකේන්ද්‍රිය කියන එකට එක සිතයි. හර ටිකට සිත් 62යි. හරි. දුකේන්ද්‍රියට කියන එකට එක සිතයි. දෝමනස්සයට සිත් දෙකයි. හරි. උපේකේන්ද්‍රියට අර ටික ඔක්කොම ඔක්කොම ටික එනවා. හරි? එතකොට ওই විදිහට තමයි ඉන්ද්‍රිය ભેදයෙන් මේක බෙදෙන්නේ. ඉතින් ওই ටික තමයි දැනගන්න ඕනේ. මේ ටික දැනගත්තාම අපිට තේරෙන්න ඕනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය අතරින් වේදනා ස්කන්ධයට ওই කියන ටික ඔක්කොම අයිති වෙනවා. හරි. එතකොට කායික මානසික වශයෙන් උත් අපි ඒක බෙදුවා. එහෙම නැතුවත් බෙදුවා. මේ සිත් ටිකත් එක්ක ඇති වෙන වේදනා ටික අපිට හොඳට හිතට දැනෙනවා දැන් අන්න ඒ ටිකට කියනවා වේදනා වේදනා ස්කන්ධය කියලා. එතකොට ඒ වගේම මේ සියලු වේදනාව වර්ගන බුදුරජාණන් වහන්සේ එක තැනකදී දේශනා කරනවා මේ ඔක්කොම විපරිණාම වශයෙන් නැත්තම් මේව ප්‍රත්‍යයෙන් හට ගන්නා බැවින් දුක් සහගතයි කියලා. හරිද? දුක් සහගතයි කියලා ඒ වගේම ඒ දුක් වේදනාවලුත් ඒවා බෙදෙනවා අපි අහලා තියෙනවා නේද? සූත්‍රාන්තයට අනුව ගත්තත් එහෙම දුක්ඛ දුක්ඛය සංඛාර දුක්ඛය, විපරිණාම දුක්ඛය නේද? මේ මේ මේ මේ විදිහට බෙදෙනවා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී සතර අපා දුක් ඒවා ඔක්කොම වැටෙන්නේ දුක්ඛ දුක්ඛ කියන කොටට ඒ වගේම මේ කියන සියලුම වේදනාව ප්‍රත්‍යයෙන් හට ගන්නා බැවින් ඒවට කියන සංඛාර දුක්ඛය කියලා. ඒ වගේම මේ හැම එකක්ම වෙනසකට භාජනය වෙන බැවින් කියනවා විපරිණාම දුක්ඛය කියලා. ඉතින් ඒ ඒවා සුඛ වේදනා වුණත් ස්වභාවයෙන් දුක් ස්වභාවය දුක් නොවුනට පෙරලීමෙන් දුක් වේදනාවට හේතු වෙන හින්දා අපි දන්නවා සුඛ වේදනාව අපිට ලැබීමත් එක්ක නේද ඒවා පෙරලීමෙන් ඒවා පෙරලීමෙන් ඒවා පෙරලීමෙන් දුක් උපදිනවා දුක් උපදින ස්වභාවයවයි තියෙනවා ඒකින්ද ඒවට ඒවට කියනවා විපරිණාම විපරිණාම දුක කියන්නේ ඒකයි මේක වෙනස් වීම නිසා ඇති වෙන දුක. මේ පීඩාව, මේ බය අපිට සැරෙන් සැරේ තියෙනවා. අපිට කොච්චර මේ සයි භූමියේම සැප ලැබුණා. නැත්නම් අපි මේ කාම ලෝකේ අපිට මේ දැන් කාලේ වුණත් අපි බොහෝ සැපයන් ලැබුණාට සැපයන් අපි බලාපොරොත්තු වෙන වස්තුන් අපිට කොච්චර කිට්ටු වුණත් කොච්චර ලං වුණත් ඒවා අපිට කිට්ටු වෙනකොට ලං වෙනකොට අපි හොඳටම දන්නවා ඒවා වෙනස් වෙයි නැති වෙයි කියන දුක අපිට නිබඳව නිරතුරුව තියෙනවා ඒ ඇයි ඒක තමයි ඒ විපරිණාම දුකේ ස්වභාවය නේද විපරිණාම දුකේ ස්වභාවය අන්න ඒකයි. හොඳයි. එතකොට ඒ වගේම මේ දුක් තවත් කොටස් දෙකකට බෙදෙනවා ධර්මානුකූල ගත්තොත් පටිච්චන්න සහ අපටිච්චන්න කියලා. අපටිච්චන සහ පටිච්චන්න කියලා. ඒ වගේම පරියාය, නිප්පරියාය ආදී වශයෙන්ුත් මේ ඔක්කොම බෙදෙනවා. මේ මේ ඔක්කොම මේ මොකද එහෙම ඒ තියෙන වර්ගීකරණයත් අපි නිකන් හරි දැනගෙන ඉන්න කොහොඳයි. ඔය අපේ අපේ ශාරීරික වශයෙන් අපිට ඇති වෙන නොයේකුත් අවයව වලින් ඇති වෙන වේදනා තියෙනවා රාග දේශ වගේ දේවල් වලින් සිත් ඇවීම ඇති වේදනා තියෙනවා කායික මානසික ආබාධ හින්දා ඒ ඇති වෙන වේදනාවල් මොනවද කියලා අපිට හේතු වශයෙන් හොයාගන්න බෑ එකපාරට මේවා නිකන් අහලම දැනගන්න ඕන දේවල් වගේ නේද මේ මොන වේදනාවද මොන වේදනාවද කියලා අන්න ඒකින්ද හේතුව අප්‍රකට වෙන හින්දා ඒවට කියනවා පටිච්චන්න දුක් කියලා හේතුව අප්‍රකටයි නමුත් රිදෙනවා. නේද? අතපය රිදෙනකොට හේතුව මොකද්ද කියලා අප්‍රකටයි. ඒවා අපිට සාමාන්‍යයෙන් සාමාන්‍ය මනුස්සයාට ඒකේ හේතුව ප්‍රකට වෙන්නේ නැහැ. ඒ වගේම නමුත් බාහිරින් කවුරු හරි මට ගැහුවා නම් බැන්නා නම් නේද? එතකොට ඒ වගේ උපක්‍රමය පැහැදිලිින්ද ඒවට කියනවා අප්පටිච්ඡන්න කියලා. ඉතින් මේ වගේ යම් යම් ભેද තව ටිකක් තියෙනවා. ඒවා නේ අර ටික අපි දැනගත්තාම ඇති. හරි. එහෙනම් ওই ටිකට කියනවා වේදනා සංග්‍රහය කියලා. වේදනාව සංග්‍රහ වෙන හැටි. මේ මොන සංග්‍රහයද ප්‍රකීර්ණ එක කොටසේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඊළඟට අපි යනවා බොහෝම වටින කොටසකට. ඒ තමයි හේතු සංග්‍රහය. එකක්වත් නොවටිනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේකේ ආකාර 6කින් මේ ටික අපි බෙදනවා කියලා කිව්වා. හේතු සංග්‍රහය කියලා කිව්වහම චිත්තචෛතසික ධර්මයන් හේතුන්ගේ වශයෙන් බෙදා දක්වන එක. අර 53ක් වූ ධර්ම චිත්තචෛතසික ධර්මයක් කියනකොට දැන් අපි දන්නවා නේද? ඒ 50 නාම ධර්ම දන්නවා. ඇයි ඒ චිත්තය එකක් කියලා අරගෙන චෛතසික 52 වෙනම අරගෙන. එතකොට 51 එකයි 53 කියලා මේකේ හේතු ගැන සාකච්ඡා කිරීමක් තමයි හේතු සංග්‍රහය සිද්ධ වෙන්නේ. එතකොට නාම ධර්මයන් කියලා කියන මේ චිත්තචෛතසික ධර්මයන්ගේ යම් ඒ ඒ අරමුණයන් වල ස්ථීරව පිහිටීමට ඒ කියන්නේ ඒක ඒ ඒ ඒ සිද්ධිය සිද්ධ වෙන්න හරි උපකාරී වෙන ධර්ම රසෝමනස්ස වෙන්න දෝමනස්ස වෙන්න ඒ වගේ ඒ වගේ ඒ වගේ වෙන් වෙලා හිටින්ද උපකාරී වෙන ධර්ම වලට කියනවා හේතු කියලා හරිද ඒවට කියනවා හේතු කියලා එතකොට මේ හේතු කියන නම ලබන චෛතසිකම ಜಾති 6ක් තියෙනවා. හේතුන හේතු කියලා කියන්න පුළුවන්කම තියෙන চৈতසික જાති 6ක් තියෙනවා. ඒ තමයි ලෝභ, දේශ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ. ලෝභ, දේශ, මෝහ සහ අලෝභ, අද්වේෂ, අමෝහ කියලා. එතකොට අන්න ඒවට හේතු කියලා කිව්වා. හේතුක සිත් ගැන අපි කතා කරනකොට සිත් ගැන සිත් වර්ගීකරණයේදී මේ හේතු කියන්නේ මොනවද කියලා හොඳින්ම සාකච්ඡා කරා කරා කමන්නේ. එතකොට ලෝභ දේශ මොහ කියලා කියන මේ චෛතසික තුන අකුසල් සිත්වල යෙදෙන හින්දා ඒවට කිව්වා අකුසල හේතු කියනවා. අලෝභ දේශ මොහ යන චෛතසික ධර්ම කුසල් සිත්වල යෙදෙන හින්දා කිව්වා ඒවට කුසල හේතු කියලා. එතකොට ඒ වගේම විපාක ක්‍රියා සිත්වල මේවා යෙදෙනකොට අපි ඒවට කියනවා අව්‍යාකෘත හේතු කියලා. හරි? එතකොට මොනවද? මේවා යෙදෙනකොට කුසල සිත්වල මේවා අකුසල් සිත්වල යෙදෙන හින්දා ඒවට කියනවා අකුසල හේතු කියලා. මේවාම කුසල් සිත්වල යෙදෙනකොට ඒවට කියනවා කුසල හේතු කියලා. මේවාම විපාක සිත්වල විපාක ක්‍රියා සිත්වල යෙදෙනකොට අපි ඒවට කියනවා අව්‍යාකෘත හේතු කියලා විවහාර කරනවා. එතකොට මේ හේතු ධර්ම සියලුම සිත්වල යෙදෙන්නේ නැහැ. ඒක අපි කලින් කතා කරලා තියෙනවා. හේතු ධර්ම කියන ඒවා කියන්නේ ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ කියන ඒවා සියලුම සිත්වල යෙදෙන්නේ නැහැ. ඒකින්ද හේතු ධර්ම යෙදෙන සිත්. ලෝභ ඒ ඒ හේතු ධර්ම යෙදෙන සිත්. දැන් හේතු ධර්ම කියනකොට දන්නවා හයක් කියලා. ඒ යෙදෙන සිත් වලට කියනවා සහේතුක සිත් කියලා. හේතු ධර්ම නොයෙදෙන සිත් වලට කියනවා අහේතුක සිත් කියලා. අහේතුක කියන්නේ හේතු නැහැ කියන එක නෙවෙයි මොනවද ලෝභ දේශ මොහ ඒ කියන්නේ හේතු නැහැ කිව්වොත් අපි හිතයි ඉබේ පහළ වෙන කියලා. ලෝකේ ඉබේ පහළ වෙන දේවල් තියෙන්න පුළුවන්ද? බෑ. මෙතන තියෙන මොනවද? ලෝභ දේශ මොහ, අලෝභ දේශ මොහ යෙදෙන්නේ නැති වෙනකොට අපි ඒවට කියනවා අහේතුක සිත් කියලා. ඒවා හරියම දුර්වලයි. අහේතුක සිත් කියනවා හරි දුර්වලයි. අරමුණේ ස්ථිරව පිහිටන්නේ නැහැ. අස්ථිරයි. සහේතුක සිත් බොහොම බලවත්, ශක්තිමත් අරමුණේ යහපත පිහිටන ස්වરૂපය තියෙනවා. හරි. දැන් අපි අහේතුක සිත් ගැන කතා කරනකොට අහේතුක සිත් ඔක්කොම ගත්තහම මේ අහේතුක සිත්වල හේතු ධර්ම හයෙන් එකක්වත් යෙදෙන්නේ නැහැ. එතකොට හතක් අකුසල විපාක, අටක් කුසල විපාක, තුනක් ක්‍රියාසිත. අපිව සාකච්ඡා කරා. හතක් අකුසල විපාක, අටක් කුසල විපාක. මොකද ඒ අටක් උනේ සුඛ සහගත කාය විඥාණය යෙදෙන හින්දා. එතකොට හතක් අකුසල විපාක 8ක් කුසල විපාක 3ක් ක්‍රියා. ඒ විදිහට තමයි මේ අහේතුක සිත් ටික ඉදලා තිබුණේ. මේ ඇත්තට මතක ඇති. ඊළඟට සහේතුක සිත් ගත්තාම සහේතුක සිත් ඔක්කොම 71ක් වෙනවා. එතකොට මේකෙන් හිත් 12ක් අකුසල් සිත්. ඒ අකුසල් සිත් 12 ලෝභ දේශ මොහ විදිහට යෙදෙනවා. ලෝභ මූල 8යි, දේශ මූල 2යි, මොහ මූල 2යි විදිහට මතක ඇති. ඒක ඒ කියන්නේ අකුසල හේතුන්ගෙන් එකක් හෝ දෙකක් නියත වශයෙන් යෙදෙන හින්දා ඒවට අපි ඒ විදිහට මේ ඒවා සහේතුක කියලා සඳහන් කරන්නේ. ඊළඟට ඉතිරි සිත් ටික ගත්තාම ඒකෙන් 59ක්ම ගත්තාම ඒවා සෝබන සිත්. මේ සෝබන සිත් අතුරෙන් අලෝභ, අද්වේෂ, අමෝහ යන චෛතසික වලින් දෙකක් හෝ දෙකක් අලෝභ, අද්වේෂ, අමෝහ යන චෛතසික වලින් දෙකක් හෝ තුනම හොයදෙනවා. හරිද? දෙකක් හෝ තුනම හෝ යදෙනවා. ඒකින්ද මේ සහේතුක සිත් 70ක ගත්තොත් එහෙම ඒවත් එක්ක යෙදෙන හේතු ධර්මයන්ගේ ගණන අනුව ඒවා කොටස් තුනකට කොටස් තුනකට බෙදෙනවා. ඒක හේතුක, හේතුක, ත්‍රි හේතුක කියලා. මොන දැන් අපිට හොඳ විග්‍රහයක් එන්නයි එන්නේ පාර. හරිද? ඒ වාගේ යෙදෙන ආකාරය අනුව දැන් අපි දන්නවා එක හේතුවක් යදෙනවා නම් ඒවා ඒක හේතුක වෙනවා. දෙකක් යදෙනවා නම් ද්වි හේතුක වෙනවා. තුනක් යදෙනවා නම් එතකොට ඒක ත්‍රි හේතුක වෙනවා. එතකොට ඒක හේතුක සිත් දෙකක් ඒ කියන්නේ මෝහ හේතුව විතරක් යදෙන හින්දා අපි දන්නවා මෝහ මූල සිත් ගත්තාම මොනවද විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත සහ උද්ධච්ච සංප්‍රයුක්ත සිත. හරිද? මෝහ මූල සිත් දෙක ගත්තාම විචිකිච්ඡා සංප්‍රයුක්ත සහ උද්දච්ච සම්ප්‍රයුක්ත. එහෙනම් අන්න ඒ දෙක ඒක හේතුක සිද්ද එක. අන්න දැන් අපිට තොරොන්න පැහැදිලි වෙනවා ඒක හේතුක කියන්නේ මොකක්ද කියලා. හරි ඒ දෙක විතරයි ඒක හේතුක වෙන්නේ. දි හේතුක සිත් ගත්තාම ලෝභය, මෝහය දෙන ලෝභ මූල සිත් 8ක් තියෙනවා. ලෝභය සහ මෝහය දෙන ලෝභ මූල සිත් 8ක් තියෙනවා. දේශය සහ මෝහය දෙන දේශ මූල සිත් දෙක දෙක තියෙනවා. හරිද? අපි දන්නවා දේශ මූල සිත් දෙකයි තියෙන්නේ. ඒක ඒකේ දෙන දේශය සහ මෝහය, ලෝභය සහ මෝහය දෙන ලෝභ මුලසිත 8ක් තියෙනවා. ඊළඟට අලෝභ අධේශ යෙදෙන කාමසෝබනසිත 12ක් තියෙනවා. ඇයි ඒවට එහෙම කියන්නේ? ඒවා ඥාන විප්‍රයුක්ත සිත් හින්දා. හරිද? එතකොට අලෝභ අදෝස යෙදෙන කාමසෝබන සිත් 12ක් තියෙනවා ඒවා ඥාන විප්‍රයුක්ත හරිද එතකොට එතන අමෝහය දෙන්නේ නැහැ හරි එහෙනම් මෙන්න මෙහෙම ගත්තම දි හේතුක සිත් ඔක්කොම තියෙනවා 22ක්. මොනවද? ලෝභයයි මෝහයයි දෙකම යෙදෙන සිත්, ලෝභ මූල සිත් 8යි. දේශයයි මෝහයයි දෙකම යෙදෙන දේශ මූල සිත් 2යි. එතකොට ලෝභ දේශ හරි ඊළඟට අර අනිත් පැත්තෙන් අලෝභ පැත්තෙන් ගත්තොත් එහෙම අලෝභයයි අදෝසයයි මේ මේ ඇවිල්ලා සිත් හේතු දෙකක් විතරක් තියෙන ඒවා. ඒක අනිත් එක එන්න ඊට පස්සේ හේතු දෙකක් විතරක් තියෙන හින්දා ඒ හේතු දෙක විතරක් යෙදෙන්න සිත් එක ගත්තොත් එහෙම අර කාමසෝබන සිත් වලින් කාමසෝබන සිත් වලින් අපි දන්නවා ඥාන විප්‍රයුක්ත සිත් 12ක් තියෙනවා. ඥාන විප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත කියලා කිව්වහම එතන එහෙනම් අලෝභ සෝභ කාමසෝබන හින්දා අලෝභ අද්දෝෂ කියන දෙකම තියෙනවා. තිබ්බට මෝහ සහගතයි. එතකොට අමෝහය දෙන්නේ නැහැ. තුනෙන් දෙකක් යෙදෙන්නේ එහෙනම් ඒක එතකොට අමෝහය දෙන්නේ නැති හින්දා එතන එතන ඒකට කියන්නේ හේතුක සිත් කියලා. එතකොට ඒයන් සිත් 12ක් වෙනවා. එතකොට 8යි 2යි 10යි 12යි 22ක් තියෙනවා හේතුක සිත්. හිමින් එතකොට මේවා හිමින් බලන්න බොහොම හිමින් බලන්න මේවා මොනවද? ඇයි මේ මේ හේතු සංග්‍රහය කතා කරද්දි හිමින් බලන්න ඕනේ මේක. මෙතෙන්ට දාවුනේ නම් මේ මෙහෙම නෙන්නම්. ලෝභයයි මෝහයයි විතරක් මේ ලෝභ මූල සිත් ටිකේ කියදෙනවා. ඊළඟට දේශයයි මොහයයි විතරක් එනවා දේශමූල සිද්දකේ. කාරණා දෙකක් විතරක් යෙදෙන කුසල පැත්තෙන් ගත්තොත් එහෙම ඒතන අදෝස සහ අලෝභ කියන දෙකම යෙදෙනවා. නමුත් ඥාන විප්‍රයුක්ත හින්දා අමෝහය දෙන්නේ නැති හින්දා මොකද වෙන්නේ? ඒක දිහේතුක වෙනවා. දැන් බලන්න තිහේතුක කියලා ගත්තොත් එතකොට වෙනවා අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල හේතු තුනම යෙදෙන සිත් අලෝභ අධේස සම්මෝහ කියන කුසල හේතු තුනම යෙදෙන සිත් තියෙනවා 47ක් කොහොමද ඒක හැදිලා තියෙන්නේ ඥාන සංප්‍රයුක්ත කාමසෝබන සිත් ටික ඒ කාමසෝබන කියවහම ඒක කුසල්නේ නේද එහෙනම් ඒක ඥාන සංප්‍රයුක්ත වෙනකොට මොනවද යෙදලා තියෙන්නේ අලෝභ අද්වේෂ අමෝහ කියන තුනම ඒ ඥාන සංප්‍රයුක්ත හින්දා එතකොට මේ වගේ සිත් 12ක් තියෙනවා මහග්ගත සිත් 27ම මහග්ගත සිත් 15යි 12යි. ඒ 27ම ත්‍රි හේතුකයි. හරිද? ඊළඟට ලෝකෝත්තර සිත් 8යි. හරිද? ලෝකෝත්තර 89 ක්‍රමයට ගත්තාම ලෝකෝත්තර සිත් 8යි. අන්න බලන්න. එතකොට දැන් අපිට මේ ත්‍රි හේතුක උත්පත්තියක් ලබන්න හරිද? හේතුවේ හේතු වෙන චුතිසිතට එහෙනම් මොනවද දෙන්න ඕන? දැන් එතකොට මහග්ගතු සිත් 27 තියෙනවා සහ කාමසෝබන ලෝකෝත්තර සිතක් ඇදිලා නම් ඉතින් එතන නේද? ඒත් උප්පත්තියක් ලබනවා සෝවාන් ඵලයට වගේ ඇවිල්ලා තිබ්බ කෙනෙක් තිබ්බොත්. එතකොට ලෝකෝත්තර සිත් වලින් අරිහත් මාර්ගසිත සහ ඵලසිත මේ මේ මෙහි උපදින්න නම් නේද? වෙන කොහේ හරි උපදින්න නම් අරිහත් මාර්ගසිත සහ ඵලසිත නැත්තම් කොහේ හරි තැනක උප්පත්ති ලබන්න පුළුවන්කම තියෙනවා. සුද්ධාවාසයේ හෝ නේද? අනාගාමී සිත් පහළ වෙලා තිබුණා නම් චුතියට එහෙම වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට එහෙමනම් ත්‍රිහේතුක කියලා ගන්නකොට අපිට වැඩියෙන්ම කාම සෝබන ඥාන සංප්‍රයුක්ත සිත්තික ඥාන සංප්‍රයුක්ත සිත් 12 නේද කාම සෝබන ගොඩේ තියෙන ඥාන සංප්‍රයුක්ත සිත් 12ක් තියෙනවා දැන් මේ 12 අධ්‍යයනය කරන්න ඕනේ එහෙනම් මේ සිත් 12 මේක උපදින්නේ කොහොමද නේද සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික ඥාන සංප්‍රයුක්ත වෙන ටික එතකොට ඒ ඒ වගේ උපේක්ෂා සහගත ඒක ඒ බෙදෙන ભેදේ බලලා හොඳට මේ වගේ සිත් පහල කරගෙන ජීවිතේ ජීවත් කරවන්න ඕනේ. ජීවිතේ මේ වගේ සිත් පහල කරගෙන ජීවත් වුණොත් ඒක තුතියට හේතු වුණොත් අන්න ත්‍රි හේතුක උත්පත්තිය අපි පස්සේ හොඳට සාකච්ඡා කරමු. නමුත් දැන් මේක අපි දැන් තේරුම් ගත්ත එහෙමනම් ත්‍රි හේතුක සිත් 47ක් කියදෙනවා. මොනවද? කාමසෝබන ඥාන සංකෘත සිත් 12යි, මහග්ගත සිත් 27යි සහ ලෝකෝත්තර සිත් 8ක් වශයෙන් සිත් 47ක් කියදෙනවා. ඉතින් කෙනෙකුට දැනුත් හිතෙන්න පුළුවන් අයියෝ මේ ගණන් හදා හදින්නේ මොකද්ද මේ කාරණාව කියලා. නේද? කෑලි කෑලි ගණන් කර කර ඉන්නේ කියලා. මේ ගණන් හැදීමෙන් ඇත්තටම මොනවද මේ ස්කන්ධයන් ගැන ලොකු අවබෝධයක් ඇති වෙනවා. සහ අපිට මේ ගණන් හදා හද බලන එකෙන් මේ ගණන් හදා හද බලනවා කියන්නේ මේ ගණන් වුණ වෙන්නේ නැහැ. මේකත් එක්ක ඇති වෙනවා ලොකු සංකල්පයක්. අපේ ජීවිතේ මෙන්න මේ වගේ කියලා. එතකොට ඒකින්ද මේක අතහරින්න එපා. හරිද? අතහරින්නේ නැතුව ආයසරයක් සිත්තිකතහ චෛතසිකටක පිළිබඳව තියෙන සටහන තමන්ගේ මනසෙන් නැගෙන විදිහට හොඳට ලියාගන්න අර මං කිව්ව විදිහට චිත්තචෛතසිකයන්ගේ සංයෝග සංප්‍රයෝග ප්‍රකට වෙන විදිහට. එතකොට අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් මේ හේතු සංග්‍රහය වගේ දේවල් කෘත්‍ය සංග්‍රහය ගැන එහෙම කතා කරද්දී අපිට හොඳට තේරෙන්න පටන් ගන්නවා අපේ ජීවිතයේ මේකේ ක්‍රියාකාරීත්වය. ඒකට ඉතින් හොඳට කතාව බහ කරන්න පුළුවන් තැනකදී මම මේක සකස් කරගන්න ඕනේ මෙහෙමයි, ජීවිතය සකස් කරගන්න ඕනේ මෙහෙමයි කියලා අපිට සකස් කරන ක්‍රමවේදය පවා තේරෙනවා. කොයි විදිහටද අපේ ජීවිතය විය යුත්තේ කොහොමද කියලා තේරෙනවා. ඉතින් ඒ සඳහා තමයි අපි හැම වෙලෙම ලොකු උත්සාහයක් ගන්න ඕන අන්න ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න. ඒ වැඩ පිළිවෙල සකස් කරගන්න මේ අභිධර්මය කියන්නේ මම මුලදිමත් මතක් කරා ඒක නිකන් එක භාෂාවක් වගේ. මේ භාෂාව අපි ඉගෙන ගත්තොත් ඊට පස්සේ භාෂාවෙන් කියන දේ තේරෙනවා. හරි මේ භාෂාවට ඕන කරන ටික මොනවද? චිත්ත චෛතසිකයන්ගේ නම් ටික විතරයි. හරිද? චිත්ත චෛතසිකයන් යෙදිලා තියෙන නම් ටික හරියට දැනගත්තා. ඉතින් කොහෙන් කතා කරද දැන් වේදනාව කියන චෛතසිකය. වේදනා චෛතසිකයේ යෙදෙන සිත් ටික ගැන මේ කතා කරන්නේ අපි. නේද? ඊට පස්සේ මේ වගේ හේතු කතා කරන්නේ. හේතු කතා කරනකොට අහවල් සිත, අහවල් චෛතසිකය, අහවල් සිත, අහවල් චෛතසිකය. ඔය ටිකන කතා කරන්නේ. එතකොට මේ දැන් ඔන්න මේකෙන් පස්සේ අපිට තියෙනවා නිර්දේශ වශයෙන් 12ක්, භූමි වශයෙන් 15ක් කියලා 42ක් කතා කරන්න ස්වභාව ලක්ෂණ වශයෙන් 6ක් කියලා. හරිද? එතකොට මේව කතා කරද්දිත් අපිට මේ හේතු කතා කරද්දි ওই විදිහට අපි ඊළඟ දවසේ ටික කතා කරනවා. කතා කරනකොට අපිට හොඳට තේරෙනවා මේ ටික ටික ටික ටික අපි අපේ ජීවිතය ගැන දැන් කතා කරනවා වැඩි වෙනවා. කලින් අර සිත් පේලි පේලි ගැන කතා කර හිටියා, චෛතසික ගැන කතා කර කර හිටියා. නමුත් චෛතසික ධර්මයන් උගන්වද්දි පවා මම හොඳට මතකයි මට මම ඒ වාගේ ප්‍රයෝජනය නේද දැන් ඡන්දය සහ ලෝභයේ තියෙන වෙනස්කම් ලෝභයේ ස්වභාවයන් දේශේ ස්වභාවයන් ඒ ස්වභාවයන් පිළිබඳව අපි කතා කරා නේද එතකොට අපිට හොඳට තේරෙනවා අපේ ජීවිතයේ තියෙන මේ වැරදීම් සහගත තත්වයන් මෝහය කියන එකේ ඇත්ත తත්වය මොකද්ද? ඒකෙන් ඇත්ත වැහෙන හැටි මේවා ඔක්කොම සාකච්ඡා කරා. ඒ හින්දා අභිධර්මය කියලා කියන්නේ අපේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගන්න පුළුවන් ධර්මයක්. ඒක එකතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් අද අපි කතා කරා හේතු සංග්‍රහය පිළිබඳව. ඒ පිළිබඳව ඉතිරි කොටස අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. ඉතින් දැනටමත් පොතක් අරගෙන මේවා හොඳට බලන්න. බලනකොට අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙවි. ටික දවසක් යනකොට. ඉස්සෙල්ලාම අමාරු වුණා. හොඳයි. අද දවසේ තමන්ගේ නිවසේ ඉඳලා මේ ධර්මය ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා ධර්මය ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ධර්මය දේශනා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනතුනාව සියලුම පුණ්‍ය ශක්තිය හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති